මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න දැන් සද්ද නොකර දෙසෝ මොනවද කියන්නේ කියලා හැංගිලා අහගන්නවා හොඳයි නම්. ඈ ඔය අට්ටාලේ උඩට නැගලා ඈත බලාගෙන හූලා හූලා හිටියා. ඕ නාමල් යන්ටම ගියා කියලා හිතාගෙන. ඒත් මං කිව්වා නාමල් මොකක් හරි වමනාවකට ටිකක් ඈතට යන්න ඇති. ඊයේ නාවට අද ආපහු එහු කියලා. ඇහුවේ නෑනේ. අන්තිමේ මම පොරොන්දු වුණා මං ගිහින් හොයාගෙන එන්නම් කියලා. ආන්නේ එතකොටයි ඇඳීම නතර කෙරුවේ. <laughs> මං ආන්නේ ඇයි නාමෙලුම් හිටියම යන්න ගියේ? මං හිතුවා බිසෝට මාව එපා වෙලා ඇති කියලා. <laughs> න්යාගී යම් යම් වෙනස්කම් මගේ මට දැනුණා වෙදසී. වෙනස්කම් කියන්නේ මොනවද නාමෙල්? නෑ ඉතින් මේ මේ ඉස්සරට වඩා එයාගේ ඉරියව් හැසිරීම කතා කරපු හැටි සේරම හුඟක් නිකන් වෙනස් වෙලා වගේ පේනවා. <laughs> ඔයාලවන්තකම ඒ උනත් සුළු සුළු වෙනස්කම් ඇති වෙනවා නාමල් කල්ලානකොට. අනික ඉතින් මේ නිතරම දකින්න ප්‍රේමවන්තයාගේ උනත් සුළු සුළු වෙනස්කම් මිසෝට දැනෙන්න ඇති. ඒකනේ නාමල් අපේ ගැමියෝ කිව්වේ. දෙවේලේ පෙනෙන කුකුලාගේ කරමලා එවේලේ පෙනෙහි සකසෙම සුදු වෙලා කියලා. සාමාන්‍යයෙන් කුකුලාගේ කරමල් හොදටම රතු පාටයිනේ. නමුත් ඒක නිතරම පෙනෙනකොට වෙදසි සකසේම සුදු වෙලා කිව්වේ. <laughs> සකසේම. සක කියන්නේ හග්ගෙඩියටනේ. ඈ? හග්ගෙඩියක් අරන් බලන්නකො. හග්ගෙඩිය කියන්නේ ලොකු මූදු බෙලි කටුවක් නෙව. ඒක බොහොම සුදු පාටයි. අර රතු අද මලක් වගේ තියෙන කුකුල් කර මලේ නිතරම පෙනෙනකොට නාමෙල් ඒකේ රතු පාට වෙනුවට මේ හග්ගෙඩියක් වගේ මේ මේ මේ හග්ගෙඩි මේ මගුල් බෙර ගහනකොට පිඹිනව නේද? <laughs> ඒවායේ ඇස් වලට පේන දෘෂ්ටි මායාවල් ගණන් ගන්න එපා කියලා කියනවනේ. අනික් කාරණාව වෙදසියේ මට ආරංචි අර දිගා මණ්ඩුල්ලේ ඉඳලා එන මනමාලයා බිසෝව දැකලා යන්ටාවලු. ඇවිල්ලා ඕහේ ඒ කවුදද? මේ කවුද ඒක කිව්වේ? ඒක කියාපු මිනිහට මම පොරොන්දු වුණා. ඒ වගක් කවුද කීවේ කියලා කිසිම කෙනෙකුට කියන්නේ නැහැ කියලා සීයේ. හ්ම් බොහොම හොඳයි නාමල් බොහොම හොඳයි. විදසීයට ඒ විස්තරය ආරංචි වෙයි දවසක. හ්ම්. මේ මනමාලයා ඇවිල්ලා ගියයි කියාපු දවසේ ඉඳලා තමයි බිසෝගේ වෙනස්කම් මට දැනුනේ සීයේ. වෙනස්කම් කියන්නේ මට කතා කරුවේ සරින් වෙරින් කිසිම ඇල්මක් නැති විදියට ඊළඟට හැම තිස්සෙම ගේට්ටුව දිහා බලන් හිටියා. ඒක නම් ඉතින් මේ මේ කවුද එන්නේ කියලා ටිකක් ඕදිසියෙන් ඉන්න කියාපු හින්දා වෙන්න ඇති. නෑ නෑ. එහෙනම් ඊළඟට කාර් එකක් එම සීයාගේ ගේ ඉස්සරෙන් යනකොට දුවලා ගිහින් ජනේලෙන් ඉසිලා බලන්න පටන් ගත්තා. <laughs> ඒ නාමෙල් මාගදාගේ විරුද්ධකාර මුදියන් සේනවද කියලා බලන්න වෙන්න ඕන. ආ ඔව් කියමුකෝ එහෙම. හැබැයි මුදියන්සේ තමයි අපි දෙන්නගේ සම්බන්ධය විනාශ කරන්න බලන් ඉන්න ජම්ම හතුරා. ඒක මන් දන්නවා නාමෙල්. මුදියා මේ මේ මේ මාව සැක කරනවලු ඈ කෙහෙල් මල් රත්තරන් අලි රූපේ තියෙනවයි කියන නිදානේ නාමෙල්ලෝයි මහයි දෙන්න හාරලාරන් හංගාගෙන ඉන්නවයි කියලා <laughs> ඔහෙ ඇති අලි රූපයක් නෑ නාමෙල් අලි වර්චස් මිසක කියන්නේ අලි බෙටි මිසක් අන්න ඒ සැකේ හින්දා වෙද 100ටත් අනතුරක් කරයි කියන සැකයට තමයි මම මේ සැරේ මහියංගනේට යනකල් ගිහිනුත් ආපහු ආවේ. හ්ම්. බෙදසියට අනතුරක් කරන්න මං ඉඩ දෙන්නේ ඒක මගේ හිතට ලොකු සැනසීමක් නාමෙල්. ඒ උනාට නාමෙල් මං කියන්නේ මේ බිසෝ ගැන වැරදි හැඟීම් කොහෙත්ම ඇති කරගන්න එපා. මට මතක් වෙනවා මගේ පන්නටත් වඩා මං ආදරය කරපු හාමිනේ මායි වෙනස් කරලා දාන්න ඇගේ එක සහෝදරේ මෙදසිය අන්න බිසෝ අට්ටාලෙන් නැගිටලා මේ පැත්ත බලන් ඉන්නවා අන්න අන්න ඉඳගත්තා මේ මේ නාමේ ඔයකට ටිකක් මුවා වෙලා යා ඒ පැත්තට මේ සද්ද නොකර අපි යමු අට්ටාලේ ගාවට හොඳයි හොඳයි රෑන ගිරව් හේනට ඉගිලෙනවා නීල කොබෙයි හිප නැලි පීරනවා චිත්ත පැටවුවක් කඩ ආවුරනවා විසෝ දැකලා උන් සේරම යනවා රෑන ගිරව් හේනට ඉගිලෙන්නේ නීල කොබෙයි පිප නැලි පීරන්නේ තිත්ත පැටවුවක් කඩ ආවරන්නේ බිසෝ අඬන වග උන්නේ හැදන්නේ හොඳ නේද නාමෙල් හ්ම් නැයි බිස්ලෝවන්දයි. හ්ම්? නේ? දැන් ඒ තරම් අරහසේ මමනාපසේරම අමතක කරලා දාලා ගිහින් බිසෝට කතා කරලා එක එනවා ගෙදරට. හ්ම්? යනවා හොඳයි මං යනවා. යන්නේ රවු කේනට නෑ එන්නේ නීල කුබේද වී අකුලන්නේ හිත පැටවුවක්කද හැර යන්නේ විසෝගි දුක උන් දන්න නිසානේ නෑ පේන පලාතක නෑ කවදාවත් මට මේ වගේ පාළුවක් තනිකමක් දැනුනේ නෑ ඒත් මට දැනෙනවා ඔව්. මට දැනෙනවා යාගේ දාඩිය කුසුම. ඔය බාගදාපහු ඇවිත් ඇති. මං ඇති මේ කබල් අට්ටාලේ උඩ ඉඳගෙන බලාගෙන හිටියා. මේකෙන් බිමට බහැලා හා හා බලාගෙනයි. පය ලිස්සුවත් එම. අයියෝ. නෑ නෑ බය වෙන්න එපා. පය ලිස්සලා ගියොත් මං ඉන්නවා බිමට නොයටි බේරගන්න. ඔන්න කෙල්ලේ මං ඔයාව අල්ලගත්තා. හරිනේ. අයියෝ මාව දාලා ගියේ. කොහෙද ගියේ? අයියෝ ගියේ. අපි දැන් ඒ සිත් ඇවුල් වෙච්ච දෙසේරම අමතක කරමු. මේ මේ ඔය දෙන්නටයි මම මේ කියන්නේ. මං එදා ඉඳලම කිව්වේ ඉවසීම නැමැති අවිහිංසාවාදී ආයුධේ පාවිච්චි කරන්න කියලානේ. ඔව් එදසී. ඔව්. මේසෝ ඇයි ඔය බිම බලාගෙන නිස්සද්ද වෙලා ඉන්නේ? මං කිසිම වැරද්දක් කරුවේ නැහැ. මෙයා හුන්නේ ටිකම මාව දාලා ගියා යන්න. හ්ම් හ්ම් හ්ම්. යන්ට ගියේ කාරණාවල් කීපයක් අරමුණු කරගෙනයි කියලා නාමල් මට කිව්වා. මෙතන බිසෝ බය වුණේ නොකියා පිට වෙලා ගිය එකට. එහෙමනේ? ඔව් සීස්. හරි බිසෝ හරි. බිසෝ අතින් සිද්ධ වෙච්ච සුළු සුළු වැරදි මොනවද නාමල්? මේ මේ ඒවා කීවට කමක් නැද්ද? අ බිසෝ මොකද කියන්නේ? ඕන දෙයක් කියන්න. මම නරකා කෙරුවේ නැති හින්දා මොනවා කියවත් මම බය නැහැ. හ්ම් හොඳා හොඳා. එහෙම නම් ඉතින් ඇත්තම කියන එක හොඳයි නාමෙල්. නාමෙල් මොනවද මේ බිසෝගේ හිත රෙදෙන්න කෙරුවේ? බිසෝ මොනවද නාමෙල්ගේ හිත රෙදෙන්න කෙරුවේ? හ්ම්. ඒකයි මං ආන්නේ දෙන්නගෙම. නැමේ කිරිපැණි වගේ හිටිය අපි දෙන්න නුරුස්සනා තත්ත්වයට වැටුණා. ඉතින් එහෙම වෙන්න පුළුවන්ද? කොහොමද ඒ නොරුසන වදක් නාමෙල්ට පෙන්වන්නේ? කලබල නොවේ තරහ කියන නරක බලවේගය පාගගෙන ඇත්තම කියන්ට ළමයි. නෑ මේ මෙදසි මේ බිසෝගේ හැසිරීම කතාබහ කිරීම මේ වෙනස් ගතියකින් මට පෙනුණා. ඒ විදිහට හැඟුණා. කොහොමද? කොහොමද මං කතා කරේ? ආ මං යන්ට සුමානයකට කලින් බිසෝගේ පොඩි පොඩි වෙනස්කම් හින්දා මං හිතුවා බිසෝ මට පළනු කියා පලා බෙදනවායි කියලා. ඒ කියන්නේ කොහමද පලා බෙදුවේ? ඒ කියන්නේ මාස දෙක තුනකට කලින් ඔව් බිසෝ මට බේත් හේත් හදලා දීලා මාව අර බෙහෙත් දාලා මගේ මේ කැඩිච්ච බිලිච්ච අතපය බේතෙල් ගාලා අතගාල කරපු සාත්තු සප්පායම් වගේම මම මැරෙයි කියලා බය වෙලා අඬාපු හැටි ඈ මීට සුමාන දෙකකට ඉස්සර වෙලා මං කියන දේ නැහුණ වගේ හිතිය හැටි. බොහොම සැරේට මට කතා කරපු හැටිත් හිතලා ඔව් ඔව් ඉතින් මං හිතුවා මට පලාප දෙනවයි කියලා. <laughs> මෙයා මට hina මුණ පෙන්වුවේ නැත්තේ ඇයි කියලා මට හිතුණා. ඒ ඇති ඒ ඇති දැන් මට ඕන මේ බිසෝගේ පැත්ත ටිකක් අහලා බලන්න බිසෝ ඉස්සරට වඩා වෙනස් විදිහකට නාමයට සැලකුවාද එම නැත්තම් විසෝගේ කතා බහ ටිකක් සැර වුණාද නැත්තම් මේ මේ මේ හැසිරීම මෙහෙම වෙනස් වුණාද නෑ නෑ නෑ නෑ අර තරහා වගේම ඔය අඬන එකත් ගිලගෙන කතා කරන්නකෝ ඈ නැත්නම් මට බෑනේ ඔය දෙන්නගේ මේ අලුත් මේ හිත වේදනාවලට ගුරු හරුකම් දෙන්නවා. අපේ මහා හතුරු මුදියා මාමු. එපා එපා ඒ නමවත් මෙතන කියන්න ඕනේ නෑ බිසෝ. ඒ මනුස්සයා ගැන අපි පාස්සේ කතා කරමු. මට දැනගන්න ඕන ඔය දෙන්න අතරේ ඇති වෙච්ච විරසකේට මුල මොකද්ද කියලා දැනගන්න. ඔව් බිසෝ. මේ විරසකේට හේතුව ආමෙල් ආමෙල් මං ඇහුවේ මේ මේ බේසෝගේ. මෙයා මං පාර දිහා බලන් හිටියයි කියලා මට රැව්වා. මං කොහෙද බලන්නේ කියලා මෙයා කාමරේ ජනේලෙන් බලාගෙන ඉන්නේ. ආ බීබී මං කවදාවත් මෙයාට මේ එහෙම බැන්නේ නැහැ. මේ මේ මේ මේ මේක බේසෝගේ වාරේ නාමේ. හ්ම්. ඔව්. ඇයි පාර දිහා බලාගෙන හිටියේ බේසෝ. සීයා මට කියලා ගියානේ ලෙඩ්ඩු ආවොත් ගේට්ටු ඇරලා ඇතුළට ගන්නට කියලා. ඔව්. දැන් අනිත් කාරණාව මුදියා මාමා ඔත්තු බලන්ට ඇයිද කියලාත් පාර දිහා බලාගෙන ඉඳ මම පුරුදු වුණා. ආලියට ඇයි එහෙම පුරුදු වුනේ? මෙයාට හොරු ලවා ගුටි බැට දීලා අර රත්තරන් ඇත් රූපේ නිදානේ අරන් මේ වෙදගෙදර හංගගෙන ඇති කියලා නාමිල්වයි සීයවයි හොරෙන් අරන් පණිය කියන බයට. හරි බිසෝට පුළුවන්ද ඒ හැඩි දැඩි දාමරික තක්කඩින්ව ගහලා පන්නන්න? නෑ නෑ නෑ ලාම මං කිව්වා මේක මේ බිසෝගේ වාදේ කියලා. ලාම කට දාන්න ඕනේ නෑ මේකට. නෑ වෙදසීයේ මං කිව්වා කන ගැටුයි මේ මගේ කඩා පැනීමට සීයේ. සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න. ඊට පස්සේ බිසෝ බිසෝගේ හිතට වෙන මොන විදිහේ කල්පනාවල් දාවේ? හ්ම් නාමෙල්ටයි මටයි කවදාවත් හොඳින් ඉන්න බැරි වෙයි කියලා මට හිතුණා සී. හ්ම්. ඒකම අපි හතුරු අපි දෙන්නගේ සම්බන්ධය විනාශ කරන්නට ඔත්තු බලනවා කියලාත් මම බය වුණා. ඒ කියන්නේ හැම පැත්තකින්ම ලොකු භීතියක් මිසක් ඔය දෙන්නගේ යහපතට කිසිම දෙයක් නොකරෙන්න ඉඳලා. මම මොනවා කෙරුවද කියලා මමම දන්නේ නැහැ සී. මේ දෙමාපියන්ගේ පැත්තෙන්වත් අප්පච්චි මට බොහොම ආදරෙන් හිටියා ඉස්සර. හ්ම්. ඒත් අපේ හතුරා කේලම් කියලා අප්පච්චිව ඒ මිනිහගේ පැත්තට හරවගත්තට පස්සේ අප්පච්චිත් මාව නොරුස්සන්න පටන් ගත්තා. ඒ වුණාට බිසෝට නාමෙල් තාමත් මේ බිසෝගේ වාරේ. ආ සමාවෙන්ට වෙදසි සමාවෙන්ට. දැන් කියන්ට බිසෝ. ඉතින් මං කරපු කියාපු දේ සේරම හොඳ සිහි කල්පනාවෙන් නෙවෙයි මං ඒ දවස් ටිකේ කෙරුවේ. හ්ම් එතකොට එකපාරම කොහොමද බිසෝගේ ඉරියව් වෙනස් වුනේ? අර ලස්සන hinaව කොහෙද හැංගුනේ? මං කොහොමද hina මූලක් පෙන්වන්නේ? හැම පැත්තකින්ම මට රිද්දනකොට. හ්ම්. මට සමාවෙන්න බිසෝ. මං ඔයාව වරද්දලා තේරුම් ගත්තා. ඔයත් මට පලා බෙදනවයි කියලා. ඒ කියන්නේ තවත් උදවිය නාමයට පලා බෙදනවා වගේ අවඩ කළාද? බෙදසී මේක පුන පුනා කියන්න මං කැමති නෑ. නමුත් අපේ හතුරා මුලින්ම මාව මරා දාන්න කල්පනා කෙරුවේ අපි මේ මුවන් පැලස්ස දිනු කරන්න පටන් ගත්තු ග්‍රාම සංවර්ධන සමිතිය පටන් ගත්ත දවසේ මතකද? ඔව් නාමේ මත මතක. ගමත රටට ජාතියට හොඳ යහපත් වැඩක් සේවාවක් කරන්ට හදන වීරයින්ට කවදත් ඒ වගේ හතුරුකම් අවහිරකම් කරන්ට පංගුවක් බලා ඉන්නවා තමයි. නුත් ඒවට බයේ පව් බහින එක නෙවෙයි කාර්යය. නාමෙල්ලේ හතුරට බය හැංගෙනවද? නැත්තම් මේ පලාත අතහැරලා යනවද? ඒක වෙන්න ඇති. මටත් නොකිය යන්න ගියේ බයේ. කොහෙත්ම නෑ බිසෝ. මම බයේ පැනලා යන මිනිහෙක් නෙවෙයි. ඒක මගේ ජීවිතයට එල්ල කරපු හටනක්. රුසියානු ජාතික මහා ගත්කරු කීවේ ලෝකේ ඉන්න ප්‍රබලතම රණවිරුවෝ ඉවසීමත් කාලයත් කියන බලවේග දෙක කියලයි. ආදියට මහත් එක නාමෙල් ශ්‍රේෂ්ඨ කියමන. ඉවසීමයි කාලය. මෙතන මේ කාලය කියලා කිව්වේ කාලානුකූලව නැත්නම් කල්යල් බල්ලලා බොහොම ඉවසීමෙන් ඉඳලා හටම් කළොත් ජය බිමේ රණවිරුවන්ගේ මිසක් හතුරුන්ගේ හැම නෙවෙයි කියන එකයි. විසෝ අන්න බලන්න කවුද ආවේ කියලා. ආනේ අම්මා සුමන එක්කලා අපිට කෑම බීම හදාගෙන ඇවිත්. මොකද කියන්නේ? ඒ කෑම බීම ආපහු අරින්ද දෙදා වගේ. <laughs> ඇත්තම කියනවා නම් ඒ පුහුමානේ බඩගින්න ඉස්සරහ දන ගහනවා. <laughs> ඒ කියන්නේ හොඳටම බඩගින්න කියන එක නෙවෙයි. සුමනා මේ කෑම බීම සේරම මේ වෙදරාලාමිගේ කුස්සියෙන් ගිහින් තියලා ඔය ළමයා යනවා ගෙදර. මතක තියාගනින් සුමනා මේ විස්තර කිසි කෙනෙකුට කියන්නේ එහෙම නෑ ඔන්න. අපිත් යන්කෝ ඉස්සේ පැත්තට. ඔයාගේ මූණ හොඳටම ඇකිලිලා බඩගින්න ඉඳලා. ඔව්. මං හිතන්නේ හැම සතෙකුටම කැම නැතුව ජීවත් වෙන්න බැරිලු. එහෙම නේද? මේ දොර වහන්න. වහන්න වහන්න. මං හිතුවේ නෑ නාමල් ආපහු ඒවි කියලා. නාමල් හොයන්ට මාත් සෑහෙන දුරක් ගියලු. ඒ අන්නකොට මගෙන් බේත් ගත්තු හයරින් කාර්කාරයෙකුට මම නාමල්ගේ විස්තරය කිව්වම මෙන්නහා කහරිකේම මාව නගගෙන ගියා. පාල කඩවීදියේ හා කෙළවරේ තියෙන පාළු හම්බලමකට. ආ. ඒ හම්බලමේ හිඟන්නු දෙන්නෙකුත් එක්ක නාමල් කතා කර කර හිටියා නෙව. හානේ. ඇති අර හතුරු නාමල්ව ඉතුරු කෙරුවා. මෙහාට ආපහු එන්න. මං අහන්නේ ඇයි උන් හිටි ගමන් බිසෝටවත් නොකිය යන්න ගියේ කියලා. ඒක ටිකක් දිග කතාවක් ලොකු. ඒ කියන්නේ ආරච්චි මහත්තයා බණිනින්ද වෙන්න ඇති. ඒ හිත මේ පැත්තට නම් මන්ට කොහොමවත් බෑවද මාමා. හ්ම්. ඒක මන් දන්නවා ලොකු මන් දන්නවා. විසෝගේ ඉනාමෙල්ගේ සම්බන්ධය ගැන ලොකුගේ හිත උණු වුණාට මොකද මේ ආරච්චිලගේ හිත නම් මේ සම්මාජාතියේ නම් මන්ට බෑ වේද මාමා දැන් බලන්න විසෝගේ වයස කොච්චර මෝරලාද කියලා ඊට මාමවත් තව සැරයක් කියලා බලන්ටකෝ. ආරකිලට මං ඔය ගැන කීප සැරයක්ම කිව්වා මතකද? නමුත් වැඩක් වුණාය නෑ. ආරකිලට නාමෙල් පේන්න බෑ ලොකු. නාමෙල් යන්ට ගියේ තේ හින්දාද? හ්ම්. ඒක තමයි ප්‍රධාන හේතුව. නමුත් මෑතක ඉඳලා බිසෝගේ යම් යම් වෙනස්කම් නාමෙල්ගේ හිතට වේදනාවක් ඇති කරලා ඒ මොනවද කියන්ටවත් මන් දන්නේ නෑ මාමා. මේ මම මෙව්වා කියන්න කැමති නෑ ලොකු. නමුත් දැන් කාලයක් තිස්සේ මගේ වහල යට ඉඳගෙන මට අප උපස්ථාන කරපු මේ දෙන්න කවදා හරි විවාහ වෙලා සතුටින් ඉඳී කියන හැඟීමෙන් මම මේ කියන්නේ. නාමයේ හිතනාක් වෙන්න පිසෝ මොකුත් කීවද කෙරුවද? කල්කස වචන නම් කියන්ට නැතුව ඇති ලොකු. නමුත් මෙසෝ ටිකක් සැරබැර වෙන විදිහෙන් ආමෙලට කතා කරලා තියෙනවා. හැසිරීම වෙනස් උනායි කියනවා. දන්නවලව නාමල් බොහොම ගැඹුරට හිතන කෙනෙක් බව. ඒ හැසිරීමේ වෙනසට තව දෙයක් එකතු වෙලා තියෙනවා. ඒ කිව්වේ ඒ කිව්වේ මෙයාට දිගමදුලේ ලන්දාරියා දවසක් මං නැති වෙලාවක මෙහෙ ඇවිදියයි කියලා. මුදියාගේ කඩේ තේන මිනිසෙක් නාමෙල්ට කිව්වලු. අන්න ඒක තමයි නාමෙල්ට මේ ටිකක් අපේ ආරච්චිලට පිසු ඇහිලාද මන් දන්නේ. ඒ දිගමඩුල්ලේ මිනිසෙකුට බිසෝව දීග දෙන්න දඟලන්නේ. ඈ ඉතින් ඒ ඊලන්දාරියා ඇවිල්ලා ගියාට පස්සේද බිසෝගේ හැසිරීම වෙනස් වුණේ වේද මාමා? බිසෝගේ හැසිරීම කතා කරපු ස්වරය මුනේ ඉරියව්වල වෙනස ඒ වගේම මේ මේ කාර් එකක් පාරේ යනකොට මිදුලට දුවලා බලා හිටිය හැටි. ඕම් ඔයාදී කාරණාවල් බොහොමයක් ගැන නාමල්ගේ හිත ටිකක් පෑරිලා තමයි ඔළුව හැරිච්ච අතට යන්න ගියේ ලොකු. මේ දැන් ඔය කිසි දෙයක් ගැන කිසිම දෙයක් කතා කරන්න එපා. හොඳ? නෑ නෑ නෑ. මං ඒ කිසි දෙයක් නොදන්නා හැටියට ඉන්නම්. හ්ම්. මං දන්නවා නාමෙල් දහකින්වත් හොයාගන්න බැරි විදිහේ හොඳ ගුණ යහපත්කම් තියෙන ඉලන්දාරියෙක් කියන්ට. ඒ සේරමටත් වඩා තරුණ වයසේ හිතොලට කාවැදෙන ආලවන්තකම බොහෝම බලවත් ලොකු. ඔව් අපි කොහොමද මේ පට ලැබිල්ල දිගාරින්නේ වේද මාමා? ඔය පුරස්නෙට පිළිතුරක් හොයන එක ආරච්චිලටයි ලොකුටයි යරෙන්න වෙන කාටවත්ම බෑ. සීයා එන්න කැම ටිකක් අන්න. <laughs> නාමල් කෑවද? ඕ <laughs> නාමල්. ආ සීයා එනකල් බලන් ඉන්නවා වතුර බිබි. ආ නාමල්ට දැන් සීයා නැතුව කෑම ගිලෙන්නෙත් නැද්ද? <laughs> අපොයෝ. එයාගේ පණටත් වඩා සීයට ආදරේ. සීය නැති වෙන්න මේ වෙනකොට නාමල් කොහෙද දන්නේ අම්මා? වෙද මාමා. නාමල්ට කියන්ට ඉවසගෙන වැඩ කරන්ට කියලා. කොහෙද වැඩ කරන්ට කියන්නේ? ආරච්චිල දෙයිද පරණ ලියන්නගේ වැඩේ ආයෙත් නාමෙල්ට? අනේ ඇත්තම කියනවා නම් නාමෙල් ඒ දවස්වල කරපු වැඩ සේරම දැන් අවුල් ජාලයක් වෙලා. ඉංග්‍රීසි සිංහල ලියුම් පිරිලා. වත්තේ වැඩ කරාපු මිනිස්සු කිසිම වැඩක් නොකර නිකා වැනි වැනි ඉඳලා පඩි ගන්නවා. <clears throat> හැයි ඉතින් ඒ වැඩ කරවන්ට මේ වෙන කවුරුවත් ගන්නෙ නැත්තේ. හතර දිනක් ගත්තා. ඒ එක මිනිහෙකුටවත් බැරි වුණා නාමල් කරාපු දෙයින් 100න් එක කොටහක් කරන්න. <laughs> දැන් නම් ආරච්චි මහත්තයා හොඳටම අමාරු තත්ත්වෙට වැටිලා ඉන්නේ. මුවන් පැලස්ස අද මුවන් පැලස්සේ රංගපෑම් උලපනේ ගුණසේකර, රත්නා ලාල්නී ජයකොඩි, රෝහණ සිරිවර්ධන සහ රම්‍යා වනිගසේකර. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරී මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස්ස නන්දා ජයමානගේ නිෂ්පාදනයක්.